දහම් දේශනා කරන්නේ අවබෝධය පිණිස. සෝවාන් වෙච්ච පුච්චලේ අඳුන ගන්න පුළුවන් කරුණු තියෙනවා. සෝවාන් සෝවාන් වෙන්නේ යම් කිසි කෙනෙකුට චුලසෝතාපන්න වෙන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා අංග හතරක්. පළවෙනි එක සත්පුරුෂ ආශ්‍රය. දෙවෙනි එක ශ්‍රද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. හතරවෙනි කාරණේ යෝනිස්සෝ මනසිකාරය. මේ කරුණු හතර යම්කිසි කෙනෙකුට නිවැරදිව තමන්ගේ මානසික ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නියත වශයෙන්ම බලාපොරොත්තු වෙන්න මම මේ භවයේ කොහොම හරි චුල්ලසෝතපන්න වෙනවා. වෙනවම තමයි. ඒක සත්‍යයක්. ඒ චුල්ලසෝතපන්න වෙච්ච බව තමන්ට දැනගන්නත් පුළුවන්, දැක ගන්නත් පුළුවන්. මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වුණත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා. ඒකෙන් සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන අවසන්. එකක්. තමන්ට දැනගන්න පුළුවන්, තමන්ට දැක ගන්න පුළුවන්. මනසින්. මනසෙන් තමයි දැනගන්නෙත්, දැකගන්නෙත්. ඒ වගේම අභිධර්මයේ පැත්තෙන් ගත්තොත් ditthිගත සංපයුක්ත සිත් හතරක් හා විචිකිච්ඡා සංපයුක්ත සිත නැවතයි කවම කවදාවත් හටගන්නේ. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත කියන මේ සිත් හතර ඒ කියන්නේ දිට්ඨිය කියන්නේ වැරදි දැකීමත් එක්ක යෙදෙන සිත් එතනින් එහාට නැහැ. සම්මා දිට්ඨියත් එක්ක යෙදෙන සිත් තියෙනවා. ඒ සිත් හතර හටගන්නේ නැහැ. අනිත් එක උපේක්ඛා සහගත විච්චිකිච්ඡා සම්පයුක්ත සිත. මහ මුල සිත් දෙකයි. එකෙන් උද්දච්ච සම්පයුක්ත සිත තියෙන අරිහත්ත්වයට යනකම්. විචිකිච්ඡා සම්පයුක්ත සිත අවසන් ඔය සිත් පහ නැවත ආයේ කවම කවදාවත් හටගන්නේ නැහැ. තව කාරණයක්. ඊළඟ කාරණේ තමයි නිර්වාණ ධර්මයේ හැර නිවන හැර මේ විශ්වයේ යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවද ඒ සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව තමන් නුවණින් දැනගන්නව නුවණින් දැක ගන්න. මේ කියන්නේ තමන් මේ මට්ටමට ආවට පස්සේ තමන්ටම දැනගන්න පුළුවන් තමන්ට දැක ගන්න පුළුවන් කරුණු කියන්නේ. තමන් දැනගන්න තමන් දැක ගන්න. තමන් දැන් ඉන්නේ මෙතන කියලා. එතකොට නිර්වාණ ධර්මයේ හැර අනිකුත් මේ විශ්වයේ තියෙන යම් ධර්මතාවයක් ඇද්ද සියලුම ධර්මතාවයන් හටගන්න හේතු ප්‍රත්‍යය. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍යය කියන්නේ උපකාර ධර්ම. හටගන්න. අනිත් එක තව තියෙනවා. ඔයත් අහලා තියෙනවා තථාගතයන් වහන්සේට ඥාන 73ක් තියෙනවා. එසත්ත ඥාන. ඒ මුල් ඥාන හතර සම්පූර්ණයි. තමන්ට දැනගන්න පුළුවන්, තමන්ට දැක ගන්න පුළුවන්. ඒ ඥාන හතර තමයි කනින් අහලා දැනගන්නා වූ නුවණ සුතමේ ඥාන. තමන්ට ඒක සම්පූර්ණයි කියලා දැනෙනවා විතරක් නෙමෙයි දකිනවා. ඒ අසූ ධර්මයේ අනුව සංවර වීම සීලමය ඥානයයි. ඒකත් Taman දැනගන්නවා, Taman දැක ගන්නවා නුවණින්. ඒ සීලය සිත එකඟ කිරීම, තන්පත් කිරීම, නොවිසරණ ස්වභාවයටපත් කිරීම, එක අරමුණක වැඩි වේලාවක් රඳවා තබා ගැනීමේ හැකියාව සමාධි භාවනාවේ ඥානයි. ඒ තුන්වෙනි ඥානයි. හතරවෙනි ඥානය හේතු ප්‍රත්‍යයන් පිරිසිදු දන්නා ඒකට කියන ධම්මටිති ඥානය. 73ක් ඥාන අතරින් ওই ඥාන හතර සම්පූර්ණයි. තමන් දැන ගන්නවා, තමන් දැක ගන්නවා. ඒකක්. විසුද්ධි මාර්ගයෙන් හතරවෙනි විසුද්ධිය සම්පූර්ණයි. සීල විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැන ගන්නවා, දැක ගන්නවා. චිත්තවිසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. ditthිවිසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. විසුද්ධි මාර්ගයෙන් මේ ධර්මතා හතර සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා තමන් දැක ගන්නවා. ඒ තව එකක්. තවත් එකක් තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය. අහලා තියෙනවා. පංච කිව්ව පහට, උපාදාන කිව්ව තදින් ගන්නවට ස්කන්ධ කියන්නේ ගොඩවල්. ගොඩවල් පහක් තියෙනවා තදින් අල්ල ගන්න. ওই පහට කියන පංච උපාදානස්කන්ධ. ඒකේ ආස්වාදය දන්නවා. ආස්වාදය කියන්නේ පිළිබඳව හිතලා යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් ඒ ආස්වාදයයි. ඒක අනිත්‍ය නම් ඒක විපරිණාම ධර්මයක් තියෙනවා නම් පෙරලෙන ස්වභාවයන් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් වෙනස් වීමක් තියෙනවද? ඒ ආධිනවයයි. ආස්වාදයක් තියෙන ආධිනවයක් තියෙන. මේ දෙකෙන් මිදීම නිස්සරණයයි. පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්නවා ආදීනවය දන්නවා නිස්සරණය දන්නවා. ඒ චුල්ලසෝතාපන්න වෙච්ච බවට Tamanට දැනගන්න දැක ගන්න පුළුවන් කරුණක් මේ කියන්නේ. තව එකක් තියෙනවා. අරියකාන්ත සීලෙන් යුක්තයි. අරිය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කාන්ත කියන්නේ ලස්සන සීලය කියන්නේ සංවර බව පන්සිල්. දැන් මන් දුන්නා. මොන හේතුවක් නිසාවත් ওই පහෙන් එකක් කඩන්නේ නැහැ. දැන් කරුණු කීයක් කියවද? හතක් කියවා. Taman දැනගන්න, Taman දැක ගන්නවා, Taman දැනගන්නවා, Taman දැක ගන්නවා මේ කරුණු ටික සම්පූර්ණ නම් Taman දැන් ඉන්නේ කොතනද කියලා. දැන් එතකොට මේ භවයේ කරුණු ටික සම්පූර්ණ කරගන්න බැරිද? එතනට බණ කියන්නේ. සසරෙන් නිවනට. ඒ දැන් නිවෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් තේරෙනවා මේ සියල්ල ගිනි ගන්නවා කියලා. දැන් නිවා ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කළා. මහණෙනි සියල්ල ගිනි ගන්නවා. ඇස ගිනි ගන්නවා. ඒ රූප හොයලා නිමාවක් දකින්නේ. අදත් හොයන රූප කියලා ලස්සන ලස්සන මනරම් රූප අදත් හොයන. ඉතින් ගිනි ගන්නවනේ. මහණෙනි කනත් ගිනි ගන්නවා. ඕකෙනෙත් හොයන්නේ මිහිරි ශබ්දමයි හොයන්නේ. සෑම මොහොතකම හොයනවා. ඉතින් ගිනි ගන්නවනේ. නාසයෙන් හොයන්නේ මිහිරි ගඳ සුවඳ. ගිනි ගන්නවා නිරන්තරයෙන් හොයනවා. දිවෙන් හොයන්නේ ප්‍රණීත රසය. මහණෙනි දිවත් ගිනි ගන්න. මහණෙනි කයත් ගිනි ගන්න. කයෙන් හොයන්නේ නිරන්තරයෙන් පහස. ශරීරය ගිනි ගන්න. මනස ගිනි ගන්න. ඇයි? හොයන්නේම ස්ථාරමුණු. ස්ථාරම්මන මයි හොයන්නේ. ඔව්ද නැද්ද? ගිනි ගන්නවා. දැන් ගිනි අරගෙන අරගෙන අරගෙන මොනවද දෙලා තියෙන්නේ? ගිනි අරගෙන අරගෙන තියෙනවා දැන්. ගිනි ගත්තාම දිරනවා. ජරාවටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. දැන් නැද්ද ජරා මරණ? ශෝකයක් නැද්ද? කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන් උපායාස. හම්බුනේ මොනවද එතකොට? ඔය ඉන්ද්‍රියන් පිනවන්න කියලා මොනවද හම්බුනේ? අතීත භව අනන්ත අප්‍රමාණ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් තිස්ස අතීත භවවලත් ඕකම තමයි කිරුවේ. වර්තමාන භවයේ පොඩ්ඩක් කල්පනා කරන්න. තොටිල්ලේ නැලවෙන දවසේ ඉඳලා මේ වෙනකොටත් ওই ටිකම නෙමෙයිද හිව්වි කියලා. ලදරු ආඩනවා. තොටිල්ලේ ඉන්න ලදරු ආඩනවා. ලස්සන අර කැරකෙන පාට පාට දෙයක් එල්ලපුවාම දරුවා නිහඬ වෙනවත් ඇසින් යමක් කිව්වද? අම්මගේ කට හැඬ ඇහෙනකොට දරුවා නිහඬ වෙනවා. කනිනුත් යමක් කිව්වද? තමන්ගේ ශාරීරියේ අපහසුතාවය නැති වෙනකොට ඒව පිරිසිදු කරලා සුවඳ වර්ගයක් ගලපුවම දරුවා සුවසේ නිදා ගන්නවා. එතකොට නාසයෙන්ොත් හෙව්වද දරුවා? ලදරු කාලේ ඉඳලා උඩුකුරුව සයනය කර කාලේ ඉඳලා මාවගේ කිරිබනකට දරුවා සැනසෙනවද? දැන් මොනවද එදා ඉඳලා මේ වෙනකොට තෙව්වේ? ගිනි ගන්නම ඉඩ දීලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? නෑ. එහෙනම් දැචුල සෝතාපන්න වුණොත් ඇති නේද මේ භවී? ඇයි? අපාය වහන සතර අපාය. ආයි බයක් නෑ. එහෙම නැත්නම් ආයන්න වෙනවා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය නිරේ තිරිසන් പ്രേත අසුර සතර පාය වහන බව හතකට සීමා කරන ප්‍රවෘත්තිය පැවැත්ම මේ ගමනාගමන භවෙන් භවයට සංක්‍රමණීමේ උපරිම භව හතයි නැත්නම් මේ භවයේත් පුළුවන් එහෙම නැත්නම් ඊගව භවයේ හොයි ත්‍රි ටික සම්පූර්ණ කරගනි උපරිම උනත් භව හතයි ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන්නේ ඒ පැවැත්ම අපි මෙච්චර කල්පෙන්නේ නාම රූප දෙකේ පැවැත්මක් හැටියට නිස්සත්ත්ව නිචීව සත්‍යයක් නෑ පුච්චලයක් නෑ ඒ තමයි බෞද්ධ දර්ශන ඉදිරිපත් කරන න්‍යාය. මහණෙනි මම පැහැදිලිවම දේශනා කරනවා නාම රූප දෙකක් තියෙනවා. එහෙනම් ඒ පිළිබඳව හොඳට අහන්න. දැන් අර කරුණු ටික සම්පූර්ණව මතක නම් හොඳට. නැවත අහනවනේ රූපහයි. සටහන් කරලා තියාගන්න ඒ කරුණු ටික කොයි වෙලේ හරි සම්පූර්ණ වෙයි. සම්පූර්ණ වුණාම තමයි දැනගන්න, තමයි දැක ගන්න, තමයි දැන් ඉන්නේ කොතනද කියලා හැබැයි කාටවත් කියන්න යන්න එපා. තේරෙනවද? මම දැන් ඉන්නේ මෙතන කියලා කාටවත් කියන්න යන්න එපා. ඒක වැඩක් ඕනේ. තමන් ලබා ගත්තා නම් යම් දෙයක්, ඒ ලබාගත් දේ ප්‍රයෝජන තමන් විඳිනවා. ඒක නිසා ඒක තමන් භුක්ති විඳින්න තව කාටවත් කියන්න යන්න එපා. මොකද එහෙම වුණාම එයාටත් ගැටලු වෙනවා සමහර වෙලාවට. ඔයාටලට නම් ගැටලුවක් නැහැ. ඔයත් ඉන්න තැන දන්න නිසා. ඒක නිසා වඩාත් හොඳ නොකිය ඉන්න එක. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේට නම් කිව්වා. කියන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ පුජ්‍යල චුල්ලසෝතාපන්නද මේ පුජ්‍යල සකෘදාගාමිද මේ පුජ්‍යල අනාගාමිද මේ පුජ්‍යල අරිහත්ත්වයට ගිහින් ඉන්නේ කියලා තථාගතයන් වහන්සේ නම් දන්නවා පිටිපස්සේ හිටියක් දන්නවා. තේරුණා? අපිට එහෙම දැනගන්න බෑ. අනිත් අයට දැනගන්නත් බෑ. ඒක නිසා තමන් දැනගන්න තමන් දැක ගන්න. එහෙනම් සූත්‍රයක් දිගාරිනවා. දැන් අපි දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. මම කිව්වා කාංකා විතරණ විසුද්ධිය විසුද්ධි මාර්ගයේ හතරවෙනි එක. කාංකේ කියන්නේ සැකය නැති කරගන්න. අතීත භවයේ, වර්තමාන භවයේ හා අනාගත භවයේ කියන මේ භවහතරය තුල ගමන් කරන්නේ එහෙම නැත්නම් පැවැත්මක් තියෙන්නේ, ප්‍රවෘත්තියක් තියෙන්නේ, පුජ්‍යලයේද සත්‍යයේද එහෙම නැත්නම් මේ නාම රූප දෙකේද කියන එක. කාලාර කත්තිය වගේ තුන්වෙනි සූත්‍රය සංයුත්ත නිකායේ ඥාන වස්තු සූත්‍රය. ඥාන කියන්නේ නුවණ. වස්තුවක්ද නැද්ද? වටිනා වස්තුවක්. ඥානය, නුවණ, ප්‍රඥාව, අවබෝධය වටිනා වස්තුවක් ඥාන වස්තු සූත්‍රය. සවැත් නුවර දේවරම් වෙහෙරේ වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නොබලාට 44ක් ඥාන වස්තු දේශනා කරනවා. කීයක් තියනවද? 44ක්. මහණෙනි දැන් මේ මහණෙනි කියලා කිව්ව බුදුරජාන් වහන්සේ එතන වාඩි වෙලා හිටිය හාමුදුරුවරු හින්දා දැන් මේක ගිහියන්ට අදාළ නැහැ කියන එක නෙමෙයි කියන්නේ මේක බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටමයි මේ ධර්ම දේශනා කළ තියෙන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ තෙන්ද කියනවා මහණෙනි. ජරා මරණ ඥානය. ඒ කියන්නේ ජරා මරණය පිළිබඳව නුවණ. ජරා මරණ සමුදය ඥානය. ඒ ජරා මරණ ඇති කරන හේතුව පිළිබඳව නුවණ. ජරා මරණ නිරෝධය ඥානය. ඒ ජරා මරණ නැති කරන නුවණ. ඒ පිළිබඳව ඥානය. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඒකට ජරා මරණය පිළිබඳව ඥාන කීයක් ඕනේද? හතරයි. හතරයි. ජරා මරණ කියන්නේ මොකද්ද? නාම රූප දෙකේම තියෙනවා. සිත හා සිතුවිලි වලත් තියෙනවා ජරාව හා මරණය. දැන් යම් දෙයක් දැක්කහම යම් දෙයක් ඇහුනහම සිත හට ගන්නවා යම් ආකාරයක බලවත්ව. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හීන වේගෙන හීන වේගෙන හීන වේගෙන ගිහිල්ලා නැති වෙලා යනවද? ඒ තමයි දිරීම. ඒතොර සිතවිලි වලක් තියෙනවද දිරීම? ඒකනේ. මහත්යට තරහ ගියාම පෑද්දයක් යනකොට නිවෙනවද නැත්? නෝනට තරහ ගියාම ආ කමන්නේ ටිකක් තරහ වෙලා ඉන්නේ. ගැටලුවක් නැව පෑද්දයක් යනකොට ඔබ නිවෙනවා. දැන් එතකොට මේ සිතවිල්ල ක්‍රමක්‍රමයෙන් දිරනවද? දිරණම්. ජරා තියෙනවද? ඒතර සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. හරිද? සිතුවිල්ල කියන්නේ නාම ධර්ම. ඒතර නාම ධර්මයේ තියෙනවද ජරා හා මරණය? තියෙනවා. රූප ධර්ම. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. සතර මහා ධාතු දන්නා තද ගතිය, දීර ගතිය, උස්නේ වාතය. මේකෙන් තමයි මුළු විශ්වයම හැදිලා තියෙන්නේ. මේ සෑම දෙයක්ම හැදිලා තියෙන හතරෙන්. තද ගතියක් තියෙනවා, දීර ගතියක් තියෙනවා, උස්නයක් තියෙනවා, වාතයක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කළා මුලින්ම අවබෝධ කරගන්න 20ක් තදගතියට පෙන්වනවා. 12ක් දියර ගතියට, ඇලෙන ගතිය, වැగిරෙන ගතියට පෙන්වනවා. උෂ්ණයට 4ක් පෙන්වනවා. වායුවට 6ක් පෙන්වනවා 42ක් අහලා තියෙනවා. හොඳට දන්නවා ඒක. ඒ පෙන්වේ මුලින්ම අවබෝධ කරගන්න මෙන්න මේ කරුණු හතර තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය Tamanට දැනගන්න හා දැක ගන්න. ඒතර 20ට අයිති වෙන කරුණු දන්නවා. තද ගතියට අයිති වෙන ඒවා. කෙස්ලොම්නිය දත් සම්මස්නහරයට ඒ තද ගතියට දාලා පෙන්වනවා. ආපෝ ගතිය, වැగిරෙන ගතිය, දියර ගතිය, ඇලෙන ගතියට දැම්ම 12ක්. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා පෙන්වනවා. දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය. තියෙනවද? තියෙනවා. උණුසුමක් තියෙනවද? තියෙනවා. අංශ 98.4ක උෂ්ණත්වයක් තියෙනවා. වායුවක් තියෙනවද? දැන් හතරක් ක්‍රියාත්මකද? අභ්‍යන්තරේ බාහිරේ තියෙන ඕකම තමයි. බාහිර යම් කෙනෙක් ඉන්නවා නම් එයාගෙත් ඒ වගේ විශ්සේ තියනවාද යම් ධර්මතාවයක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන යම් ධර්මතාවයක් ඇද්ද සියල්ලම තියෙන්නේ ওই හතරයි තේරෙනවා. ඒකේ තියෙනවද ජරා මරණයක්? ජරා කියන්නේ ඉතිරනවා. දැන් කැස් ටික ඉදිලා. හැම රැලි වැටිලා ක්‍රමක්‍රමී. නියපොතු හැලිලා. නියපොතු දුර්වර්ණ වෙලා. දත් හැලිලා. නැත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ජරා මරණය තියෙන්නේ දැන් ඒ සතර මහා ධාතු වලද? දැන් ඒ පිළිබඳව නාම ධර්මයන් හට ගන්නවද? කෙස් ටික යුදනහම සතුට වෙන කෙනෙක් නැහෙනේ. දත් හැලුනහම සතුට වෙන කෙනෙක් නැහෙනේ. හැම රැලි වැටුනහම සතුට වෙන කෙනෙක් නැහැ. ඒතකොට ඒ ක්‍රියාව තියෙන සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන්ගේ ඒ ක්‍රියාවලිය නිසා හැදෙන සිතට අපහසුවක් දැනෙනවා. අකමැත්තක් ඇති වෙනවා. ඒතකොට මේ ජරා මරණය නිසා ශෝකය හට ගන්නවද? ඒක නාම ධර්මයක්. සිතේ උපදින්නේ ශෝකය. පුච්චලයක් ගැන කතා කරන්නේ. මේ ඥානයේ වස්තුවක් හැටියට අනිවාර්යෙන් වස්තුවක් එහෙනම් මේක අවබෝධ කරගන්න නම් අපි සත්පුජ්‍යල සංඥාවෙන් තොරව කතා කරනවා. එයි සත්‍යෙක් නෑ පුච්චලෙක් නෑ නිස්සත නිච්චීව. නැති දෙයක් ගැන කතා කරන්නේ ඇති දෙයක් ගැනයි කතා කරන්නේ. එහෙනම් ඒ වෙනස් වීම තුළ විපරිණාමය තුළ ශෝකය කියන අපහසුතාවයේ සිතට එනවද? ඒක නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. කනගාටුව කියන සිතවිල්ල සිතට එනවද? ඒක නාම ධර්මයක්. හරිද? හැඬීම කියන එක හඬනකොට ක්‍රියාත්මක වෙන්නේ ශරීරයේ කඳුළු ගලන. හැබැයි ඒක සිතට දැනෙනවනේ අපහසුතාවය. වැළපීම කියන එක සිතින් වැළපෙන්නේ. දුක දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්නේම නිසා ඇති වෙන සිතේ අපහසුතාවය නාම ධර්මයක්. අප්‍රියන්නා එක්වීම කියන එක ඇති වෙන්නේ සිතේ ඒක නාම ධර්මයක්. කැමැති දැන් නොලැබීම සිතින් ගන්න එක නාම ධර්මයක් සිතවිල්ලක් විතරයි. දැන් එතකොට අර සතර මහා ධාතු හේවත් තද තද ගතිය, දියර ගතිය, උස්නේ වාතයේ කියන ඒ සතර මහා ධාතු හේවත් රූපයන්ගේ වෙනස් වීම තුළ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් එනවද? ජරා මරණ ඥානෙ වෙති. දැන් තියෙන ජරා මරණ ඥානෙ. තකො ඥානයක්. ඒ ඥානය අයින් කරන්න එපා. උපදවාගත්ත ඥානයක්. අවබෝධ කරගත්ත දෙයක්. වටහාගත්ත දෙයක්. තේරුම් ගත්ත දෙයක්. හරිද මං කියන පැහැදිලිද කියනවා. එතකොට අපි ඒ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් කියන මේ නාම ධර්මයන් සිත තුළ උපදින්නේ අර සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසාද කයේ වෙනස් වීම නිසාද? හ්ම් සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසා. එතකොට රූපයන්ගේ විපරිණාමය රූපයන්ගේ වෙනස් වීම තුල නේද අර නාම ධර්මයන් හටගත්තේ. එතකොට ඒ අපහසු සිතුවිලි හේවත් ඒ නාම ධර්මයන්ට රූප ධර්මයන් ප්‍රත්‍යද ප්‍රත්‍ය කියන උපකාරයි. දැන් ඒතර සත්‍යයෙන් හඬන්නේ. පුච්චලෙන් හඬන්නේ. කෙනෙක්ද හඬන්නේ. වැළපෙන්නේ, ශෝක වෙන්නේ, කනගාටු වෙන්නේ, දුක් වෙන්නේ, දෝමනස්යන් නැති වෙන්නේ කෙනෙකුටද අර අකමැති අපහසු සිතුවිලි දෙන්නේ. හොඳට ගන්න මේ ගැඹුරු ධර්මයක් දේශනා කරන මේ ධර්මය අවබෝධ කරන්න මොනසවන්නට. චුල්ලසෝතාපන්නන්ට. හේතුඵල කියන්නේ. මේ හේතුයෙන් මේ ඵලයට. එතකොට දැන් මේ අර රූප ධර්මයන් ඒවා සතර මහා ධාතු ඒවා තදගතිය, දීර්ඝගතිය, උස්නේ වාතයේ කියන ඒ ධර්මතාවයන් නිසා තමන්ගේ සිතට අපහසුතාවයක්, අකමැත්තක්, අමනාපයක් ආවද නැද්ද? ඒ නාම ධර්මයන් ඒවා නාම ධර්ම අර රූප ධර්මයන් නෙමෙයිද ඒ නාම ධර්මයන් හදන්න ප්‍රත්‍ය උනේ. ජරා මරණ ඥානය. හරිද? ඒතර ජරා මරණ ඥානය දැන් තියෙනවා. එතකොට තේරෙනවා මේ සතර මහා ධාතුන් තමයි මේ ජරා මරණයට ප්‍රත්‍ය. ඒ සතර මහා ධාතු. හැබැයි ඕක නෙමෙයි නිවැරදි ප්‍රත්‍ය. ජරා මරණ ඥානය ජරා මරණ සමුදය ඥානය. ඒ පෙන්වේ නාම රූප දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ආකාරය විතරයි. හැබැයි ජරා මරණ ඥානය, ජරා මරණ සමුදය ඥානය. සමුදය කියන්නේ හේතුවයි. හේතුව මොකක්ද? ජාතියයි. ජාතිපච්චය ජරා මරණ. දුරඥානවාසී දේශනා කරන හොඳයි පහළ වුණේ නැත්තම් හටගත්තේ නැත්තම් සකස් වුණේ නැත්තම් ඉපදුනේ නැත්තම් ජරා මරණයක් තියනවාද අර සතර මහා ධාතුන්ගේ හා අර සිතුවිලි වල එහෙනම් ජරා මරණයන්ගේ සැබෑ හේතුව මොකද්ද? නැවත හට ගැනීම, පහළ වීම, සකස් වීම. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්ති අවසානය සියලු දුක් වලින් නිදහස් කිව්වේ. සසර ප්‍රවෘත්ති අවසානය සියලු දුක් වලින් නිදහස්. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා දුක්ද නැද්ද? දුක්. එහෙනම් ඒ දුක් ටික හැදුවේ කවුද? ඡාතියයි. ඡාතිය කියන්නේ පහල කළා දුන්නා. දැන් පහල කළා දුන්න හින්දානේ වාඩි වෙලා ඉන්නේ. මනුස්සාත්ම භවයත් තුළ. අර නාම රූප දෙක. සකස් කළා දුන්න හින්දා නේද දැන් වාඩි වෙලා ඉන්නේ. මනුස්සාත්ම භවය. ඒතොර ජාති පහල කරා මනුස්ස භවයක. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. අණ්ඩජ කිව්වේ බිත්තරයත් ඇතුලේ පහල කරනවා. පහල කරනවානේ බිත්තරයක් ඇතුලේ. එතන පහල වෙන්නේත් නාම රූප දෙක. බිත්තරයක් ඇතුලේ ඉන්නේ සත්‍යයේද? එතන තියෙනවා මේ සත්‍යයේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන අර තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. ඒ සත්‍යයට සිතුවිල්ලක් තියනවද? ඒ සත්‍යය විඳිනවද? ඒක නාම ධර්මයක්. ඒ සත්‍ය ආහාර හඳුනා ගන්නවද? වර්ගය හඳුනා ගන්නවද? ඒ සංඥාවයි. ඒ සත්‍යයේ සිත් බලවත් වෙනවද? බලවත් වෙනවා. උදාහරණයක් ගත්තොත් ගෙදර ඇති කරන සුරතල් සත්තු ඉන්නවා. පූසෙක්, බල්ලෙක්. දැන් සත්ත්වයන්ගේ සිත් බලවත් වෙන්නේ නැති. බලවත් වෙනවා. ඒතර ඒ තමයි සංස්කාරය. ඒතර වේදනා සංඥා සංස්කාර විඥානයත් එක්ක ක්‍රියාත්මකයි. හරිද? ඒතර ඒ නාම ධර්ම. ඒතර අර සත් සත්‍යයේ ශරීරය හැදිලා තියෙන්නේ රූප ධර්මයෙන් සතර මහා ධාතු. තදගතිය, දීර්ඝගතිය, උස්නේ වාතයෙන්. එහෙනම් නාම රූප දෙකක්ද පහළ වුණේ බිත්තරයක් ඇතුලේ. අණ්ඩිච. චලාබුච. මව් කුසක පහළ වුණේ නාම රූප දෙකක්ද සත්‍යෙත්. මගේ ගර්භාෂයේ යුක්තාණු රූපයයි සතර මහා ධාතු. බැසගත් විඥාණය නාමයයි. නාම රූප දෙක හරිද එතකොට? එහෙනම් ජලාබුජ මෞකුසක් වදමහක් උපයෝගී කරගෙනත් නාම රූප දෙකක්ද පහළ වෙන්නේ සංසේදජ කුණු කාණු පල් වතුර ඒ සත්‍යයන්ට නැද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තොර නාම ධර්ම හා රූප ධර්ම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්ම තොර රූප ධර්ම කිවි අර සතර මහා ධාතු එවස් සුද්දාෂ්ටක කලාපේ තියනවද සත්‍යයගේ සංසේද ඕපපාතික. ඕපපාතිකව පහළ වෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හැර අසඤ්ඤතලයට හැර අනිත් සෑම තැනකම නාම රූප දෙකක් තියෙනවා. අසඤ්ඤතලයේ රූපයක් විතරයි සතර නාම ධර්මයන් පිහිටන අකසඤ්ඤායතන විඥාන ඡායතන අකිඤ්ඤඤායතන නේවසඤ්ඤාසඤ්ඤායතන නාම ධර්ම විතරයි. හරිද? අනිත් සෑම තැනකම තියෙන නාම රූප දෙකක්. එහෙනම් අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන මේ සත්‍යයන් පහළ වෙන. ආයි පස් ආකාරයක් නැව හතර ආකාරයෙන් විතරයි සත්‍ය පහළ වෙන්නේ. ඕපපාතික. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. එහෙනම් එතන පහළ වුණා නම් ජරා මරණ ශෝක පරිදේව කියන ඒවා හට ගන්නවද නැද්ද? ජාතිපච්ච ජරා මරණ. එහෙනම් ජරා මරණේ සැබෑ හේතුව මොකද්ද? ජාතියයි. පහළ වීමයි, සකස් වීමයි, හටගෙන. හොඳයි පහළ වීම අයින් කරොත් ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. ජාතියක් හටගන්මක් පහළ වීමක් සකස් වීමක් ආයි නැහැ. නාම ධර්මයන් තුලත් නැහැ නාම රූප දෙකෙත් නැහැ රූප ධර්මයන් තුල ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව කිසිම භවයක සකස් වීමක් නැහැ වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලන්නේ මහණුනි ළඟටම වෙලා වාඩි වෙලා හිටියේ බැනලා එලෙව්වනේ මේ කුණු ශරීරය දිහා මොනව බලනවද වක්කලි ඵලයන් යන්නේ කියලා බැනලා එලෙව්වා එහි බුද්ධ ශරීරය වුණත් ඒකේ තිබුණේ මොනවද තියෙන්නේ ගඳ ගහන කුණුප කොටස් 32ක් තියෙනවා දැන් කොහොම හරි වක්කලි හාමුදුරුවෝ අරිහත්ත්වයට ගියා හැබැයි ආයුධයකින් බෙල්ල කපාගෙන අරිහත්යට ගියේ. ඒතර කාලසිලාවේදා ස්වාමින් වහන්සේලා ඒ වක්කලේ හාමුදුරුවෝගේ දුක සැප බලලා එළියට ආවා එළියට ආවට පස්සේ තමයි ආයුධය අරගෙන බෙල්ල කපාගත්තේ. දැන් මේක ආරංචි වුණා. දැන් වික්ෂුන් වහන්සේලාට ගැටලුවක්. වක්කලි හාමුදුරුවෝට මොකද වුනේ කියලා මේ බෙල්ල කපාගත්තේ. දැන් බුදුරජාන් වහන්සේව වික්ෂුන් වහන්සේලාගෙන් මේ දුමක් යනවා පේනවද උතුරට යනවා දකුණට යනවා නැගෙරහිනට යනවා බටහිරට යනවා ඉහළට යනවා පහළට යනවා මේ දුමක් යනවා පේනවාද කියලා හුවා භික්ෂුන් වහන්සේ. ඔව් කිව්වා. අතිශය වේගෙන් යනවා විශ්වය තුල. උතුරට යනවා දකුණට යනවා නැගෙනහිරට යනවා බටහිරට යනවා ඉහළට යනවා පහළට යනවා. මහණෙනිය පවිතු මාරයා වක්කලී බැසගත්තේ කොහෙද කියලා හොයනවා කිව්වා. කියන්නේ වක්කලීගේ ප්‍රතිසන්දිය කොහෙද කියලා හොයන්නේ පවිතු මාරයා කිව්වා. මාරයට හොයන්න බෑ කිව්වා වක්කලි පිරිණිුණා කිව්වා. જાතියක් නැහැ. පහළ වීමක් නැහැ, සකස් වීමක් නැහැ, හටගන්නේ වක්කලි නිවුණා කිව්වා. අපි තමයි විලෙන. එහෙනම් જાතිය නෙමෙයිද අර ජරා මරණයට ප්‍රත්‍ය ප්‍රධාන හේතුව මහණෙනි જાති සමුදයයි. ಜಾති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? ජාති අයින් කරන්න. අන්න නුවණ ජරා මරණ ඥාණය තියෙනවා ජරා මරණ සමුදය ඥාණය. ಜಾති අයින් නොකර කවදාවත් අර සතර මහා ධාතුන්ගේ ජරා මරණය හා සිත හා සිතුවිලි වල දිරීම හා බිඳීම් නැති කරන්න බෑ. පිළිගන්නවද? අන්න ජරා මරණ සමුදය ඥානය. ඒතර ඥාන දෙකයි. ජරා මරණ නිරෝධ ඥානය. දැන් මොකද්ද අයින් කරන්න ඕනේ? ಜಾති අයින් කරන්න ඕනේ. අන්න නිරෝධය පිළිබඳව ඥානය. ඔව් ඇත්ත. ආයි නූපදින තැන තමයි අර ධර්මතාවයන් නිරුද්ධ කරන්න පුළුවන් අවසන් කරන්න පුළුවන් නාම රූප දෙකේ ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානෙ. මොකද්ද ප්‍රතිපදාව පිළිවෙත? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි නුවණින් දැක්කා. සම්මා සංකප්ප නුවණින් හිතුවා කල්පනා කරා විමසුවා පරීක්ෂා කළා විභාග කළා බැලුවා. ඔව් ජරා මරණ මේ නාම රූප දෙකේ ජරා මරණ නැති කරන්න නම් ඡාතිය නැති කරන්නම ඕනේ. පිළිගන්නවද නැද්ද? මෙන්න තථා මේ කාංකා විතරන විසුද්ධි කියන්නේ හොඳට අහගන්න. එහෙනම් ආයි කියනවා මහණෙනි. ಜಾතිය පිළිබඳව ඥාණය, ಜಾති සමුදය පිළිබඳව ඥාණය, ಜಾති නිරෝධය පිළිබඳව ඥාණය, ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥාණය එතන ඥාන හතරයි. දැන් මේ 44ක් කියන්නේ. දැන් ඉස්සෙල්ලා හතරක් කිව්වා මේ කියන්නේ තව හතරක්. ಜಾති පිළිබඳව ඥාණය. දැන් ಜಾති පිළිබඳව ඥාණය දැන් කිව්වා ඉස්සෙල්ලා. අණ්ඩජ ජලාබිද සංසේදජ උපපාතික රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි සතර අපායයි ඊට සම්බන්ධ මහානිර 8යි ඒ මහානිර 8ට සම්බන්ධ ශාඛා 128යි 136ක් නිර දන්නවා සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහ රෞරවය තාපය මහා තාපය අවීච්‍ය 8යි මහානිර 8 ඊට සම්බන්ධ සාකා 128යි. අන්න 15 නැත්නම් പ്രേත ලෝකය, තිරිසන් ලෝකය නැද්ද? තියෙනවා. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අර අසඤ්ඤතලයත් එක්ක. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි මේ 31ට කිව්ව සක්වල කියලා. ওই සක්වලවල් කෝටි 10000ක් තථාගතයන් වහන්සේට දොරකඩ හිටගත්තාම මිදුලෝගේ පේනවා. ඔය 31 සක්වලවල් තාම මේ ලෝකේ තාක්ෂණය කොච්චර දියුණුනත් තාම කොහෙද හොයාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ওই සක්වලවල් එතකොට 31කට තමයි සක්වල කියන්නේ ඒ සක්වලවල් කෝටි 10000ක් දොරකඩ හිටගත්තාම මිදුල හොඳට පේනවනේ. ඒ වගේ පේන තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥාණයට. ඒ ඥාණයෙන් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ තථාගතයන් වහන්සේගේ ඥාණය මේ පටිච්චසමුප්පාද ධර්මය දේශනා ක්‍රමයකට ගැඹුරුයි. පටිච්චසමුප්පාද ධර්මය මම සරලවම කියනවා. පැහැදිලි කරගන්න, තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියන්නේ. එහෙනම් ಜಾතිය පිළිබඳව ඥානය. දැන් අපි ඉන්න තැන මනුස්ස ලෝකය. දැන් අපි පහළ වුණාද නැද්ද? පහළ වෙලා තියෙනවා. ඒතර පහළ වුණේ නාම රූප දෙකක්ද? සිතහක් හා සිතවිලි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අභ්‍යන්තරේ. තියෙනවද? ಜಾති පිළිබඳව ඥානය. ಜಾති සමුදය පිළිබඳව ඥානය. ಜಾති සමුදය පිළිබඳව ඥානය. ಜಾති නිරෝධය පිළිබඳව ඥානය. ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. එතන ඥාන හතරක් තියෙනවා. මේ සිත් තුළ උපදවා ගත යුතු මේ. එහෙනම් ಜಾතිය දැන් දන්නවා. ඒතර ಜಾති සමුදය. ಜಾතියට හේතුව මොකද්ද? ඇයි කිව්ව භව ටික තමයි. කාම භව, රූප භව, අරූප භව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඒතර කාම ලෝකයට අයිති වෙන්නේ සුගති 7යි සතර අපායයි. ඔය 11ම කාම ලෝක. එකෙන් 7ක් සුගති, 4ක් දුගති. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ඒ අරූප ලෝක අනිත්‍ය රූප ලෝක. එහෙනම් මේ භව නිසා නෙමෙයිද ඒ තැන්වල පහල කරන්නේ? ඒ තැන්වල පහල කරන්නේ භව නිසා. භව නැත්තම් පහල කරන්නේ බව නැත්තම් පහල කරන්න බෑ. පහල වෙන්නේ. එහෙනම් ಜಾතිය පිළිබඳව නුවණ දැන් තියෙනවා. ಜಾති සමුදය. ඒ පහල කරන හේතු පිළිබඳව තියෙනවා. ඒ තමයි භවය. හොඳයි භවය නැත්තම් පහල කරන්න බෑ. ඒ ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඒ නුවණ පහළ කරගන්න මගක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි පියවර තුනයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීල. සම්මා වායාම, සම්මා සති, සමාධි කියන්නේ සමාධි. පියවර තුනයි. දැන් පියවර තුනෙන් කීයක් සම්පූර්ණ කළා තියෙනවද? සීලය තියෙන මන් දන්න. චිත්ත ඒකාග්‍රතාවය, සමාධිය, තැන්පත් බව මම එකයි කිව්වේ සමාධි සිතින් බණහන්න. ප්‍රඥාව. සමාධිටිස්. ඒතර මේ පිළිබඳව නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්පයයි, නිවැරදි දර්ශනය සම්මාදිට්ඨියයි. නිවැරදිව දැක්කා. මනසෙන් දකින්නේ. නුවණින් දකින්නේ. සමාධිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. මේ මගම විතරයි තියෙන්නේ වෙන මගක් නැහැ. එහෙනම් දැන් 4යි 4යි 8යි. මහණෙනි භව පිළිබඳව ඥානය, භව සමුදය පිළිබඳව ඥානය, භව නිරෝධය පිළිබඳව ඥානය, භව නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඥානය. එතන ඥාන හතරක් තියෙනවා. දැන් භවයන් කියවනේ කාම භව රූප භව අරූප. ඒතර භව සමුදය පිළිබඳව ඥානය. ඒතර මේ භවයට වැටෙන්නේ ඇයි? මේ නාම රූප දෙකේ භවයන් නාම රූප දෙක හෝ නාම ධර්මයන් හතර හෝ නැත්නම් අර ඒක ඕකාර භව කියන රූප ධර්මය අසඤ්ඤතලයට හෝ මේ සත්‍ය වැටෙන්නේ ඇයි? සත්‍ය ගැන කියන්නේ. නාම රූප දෙක හෝ නාම ධර්මයන් හෝ රූප ධර්මයන් වැටෙන්නේ කොහොමද? කම්ම බහුප්පති බව. එතන බව දෙකක් තියෙනවා. කර්මයන් නිසා තමයි උප්පත්ති භවයක් හැදෙන්නේ. කර්ම භවයක් නැත්තම් උප්පත්ති භවයක් හැදෙන්නේ නැහැ. කර්ම කිව්වේ කර්ම කිව්වේ චේතනාවලට. චේතනා කිව්වේ සිතේ බලවත් බවට. සිතවිලි වල බලවත් බවට කිව්වා චේතනා හේවත් කර්ම කියලා. එහෙනම් කර්ම භව තමයි උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙන්නේ. කර්ම නැත්තම් උප්පත්ති භවයක් හදන්නේ අර භව තියෙයි ලෝකේ විශ්වයේ තියෙයි හැබැයි භවයකට උපකාර වෙන්නේ කරගන්න එහෙනම් කර්ම අනුව නෙමෙයිද අපි මේකට එන්නේ දර කර්ම භව උප්පත්ති භව භව දෙකක් නමුත් එක එකට ගන්නවා එහෙනම් භව පිළිබඳව ඥාණය ඒ සමුදේ හොඳයි අපි කර්ම ටික ඔක්කොම අවසන් කළොත් මොකද වෙන්නේ කුසල කර්මත් නැහැ කුසල කර්මත් නැහැ රහතන් වහන්සේ කුසල කර්ම පිළිබඳවත් නෑ. කුසල කර්ම කරනවා අකුසල කර්ම කොහොමඩත් කෙරෙන්නේ නැහැ. කුසල කර්ම කරනවා හැබැයි ප්‍රතිසන්දියක් කරන් දෙන්න තරම් බලවත් නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ ප්‍රතිසන්දියක් කරන් දෙන්න තරම්. යහපත් දේවල්ම තමයි කරන්නේ. තේරුණාද? තණ්හා මාන දිට්ටි නැහැ. රහතන් වහන්සේට. අනිකෝ සියලු දෙනාම කරන්නේ තණ්හා මාන දිට්ටියෙන් යුක්තව තමයි කුසල් කරන්නේ. නැද්ද? සමහර අය මානෙ පිණිස කුසල් කරනවා. සමහර අය තණ්හාව තව භවයක් තව ලබන්න සම්පත් ලබන්න වස්තු ලබන්න දීපල ලබන්න ආර්ථික වර්ධනය ඒ ආකාරයෙන් තියනවද? තියෙනවා. කර්ම කරනවද? කරනවා. ඒ පෘථග්ජන පුච්චරය. රහතන් වහන්සේලා කර්ම කරන්නේ නෑ. කර්ම නැති නිසා රහතන් වහන්සේලාට භවයක් හදන්නේ බෑ. භවයක් හදන්න බැයි නම් පහළවීමක් කරන්නත් බෑ. පහළවීමක් කරන්න බැයි නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti. නැවත හටගන්නේ නෑ. එහෙනම් භවය පිළිබඳව ඒ කර්ම භව හෝ උප්පත්ති භව පිළිබඳව නිවැරදිම හේතුව තමයි උපාදානය. උපාදාන පත්‍ය භව. එහෙනම් භවය පිළිබඳව නිවැරදිවම හේතුව සමුදය පිළිබඳව ඥානය මොකද්ද? උපාදානය. උපාදානය නිසා තමයි කර්ම කරන්නේ. කර්ම නිසා තමයි ප්‍රතිභවයක් හදන්නේ. එහෙනම් භවයට ප්‍රධාන හේතුව උපාදානයයි. ඒ නිසා තමයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ. උපාදානය කියන්නේ තදින් තදින් ගන්නවා. දැන් මම පෙන්වන්නේ කර්ම කරන්නේ තදින් ගන්න හින්දානේ. එහෙනම් කාම උපාදානය තමන් දැනගන්න ඕනේ උපාදාන වෙන්නේ මොනවද කියලා. තදින් අල්ලගන්නේ මොනවද? තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මොනවද? කාමයන් කැමති දේ. කැමති දේ තදින් අල්ලන් ඉන්නවද මනසින්? එතකොට නාම ධර්මයක් කර්ම කියන්නේ නාම ධර්මයක්. ත්‍රුපාදානය කියන්නේ කාම උපාදාන සිතේ ඇති වෙන්නේ නාම ධර්මයක්. එහෙනම් තමන් කැමති දේවල් තියෙනවා ගොඩක්. කොච්චරක් තියෙනවද? ලියලා ඉවර කරන්නත් බෑ. නේ. ඔව්. ඇසෙන් ආස්වාදය ලබන්න කැමති දේවල් තියෙනවා, කනෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, නාසයෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, දිවෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, ශරීරයෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා. තියෙනවද? කාම උපාදානය. ගෙවල් දරවල් පිළිබඳ උපාදානය තදින් අල්ලගෙන ඉන්නා මනසින් මනසින් අල්ලන් ඉන්නේ. ඒතකොට නාම ධර්මයෙන් අර රූප ධර්මයෙන් අල්ලන් ඉන්නවා. ගෙවල් දොරවල් කියන්නේ රූප ධර්ම. ඒතකොට සිතින් නෙමෙයිද අල්ලන් ඉන්නේ? හ්ම්. ඒතකොට ගෙවල් දොරවල් කියන රූප ධර්මයන් මේ නාම ධර්මයට ප්‍රත්‍යද උපකාරයි. මනසින් අල්ලගෙන. යාන වාහන පිළිබඳව උපාදානෙ උපාදානෙ කියන්නේ නාම ධර්මයක් සිතේ ගොඩ නැගෙන සිතවිල්ලක් වාහනය රූප ධර්මයක් ඒ රූප ධර්මය නාම ධර්මයට ප්‍රත්‍යද මනසින් අල්ලන් ඉන්න ඉඩකඩම් රූප ධර්ම ඒ පිළිබඳව සිතුවිලි නාම ධර්ම. ගොඩ නැගෙනවද සිත? උපාදානයක් නැද්ද? තදින් අල්ලන්නේ නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? සෑම මොහොතකම හිතන්නේ නැද්ද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් පිළිබඳව. මිල මුදල් කියන්නේ රූප ධර්ම. සතර මහා ධාතු. මානසින් අල්ලගෙන නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? එතකොට නාම නාමයේ රූපයට ප්‍රත්‍ය රූපේ නාමයට ප්‍රත්‍යද? රාන් රිදී මුතු මැණික් ඒවා රූප ධර්ම සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. ඒතොර ඒක අර සිතුවිලි උපදවන්න ප්‍රත්‍යද? ඒ පිළිබඳව සිතුවිලි හට ගන්නව තදින් හට ගන්නවද නැද්ද? රාන් රිදී මුතු මැණික් පිළිබඳව සිතුවිලි තදින් හට ගන්නවද? එන රූපේ නාමයට ප්‍රත්‍යද? ඒ නිසා නෙමෙයිද කර්ම කරන්නේ. අඹදරුවෝ සතර මහා ධාතුත් රූප ධර්මයන් නෙමෙයිද? සිතවිලි වලින් අල්ලගෙන නැද්ද? අමුදරුවෝ ඥාති මිත්‍රාදීන් එහෙනම් මේ රූප ධර්මයන් මේ සිතවිලි වලට ප්‍රත්‍යයද? ප්‍රත්‍යයයි. දැන් කාම උපාදාන. උපාදාන නිසා කර්ම කරනවා. එහෙනම් භවයට හේතු උපාදානයයි. උපාදානයේ පිළිබඳව, ତර භවයේ පිළිබඳව ඥානය ඒ භවය සමුදය පිළිබඳව ඥානය, පදනපච්චය භව, ඒ Nirodha පිළිබඳව ඥානය. එහෙනම් භවයක් ආයි සකස් වෙන්නේ නැත්නම් කර්ම භව හෝ උප්පත්ති භවය සකස් වෙන්නේ නැත්නම් හොඳයිද? ඒකට අයින් කරන්න උපාදානයයි. අන ඒතර භව නිරෝධ පිළිබඳව ඥානෙ. එහෙනම් උපාදානය නිරෝධ කරන්න ඕනේ. උපාදානය අයින් කරන්න ඕනේ. භව පිළිබඳව නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ତර බය පිළිබඳව ඥාන හතරයි. දැන් ඊගාව ටික කියන්න වෙන්නේ ඊගාව ධර්ම දේශනාවේදී. දැන් හේතු ප්‍රත්‍යයද තියෙන්නේ? පැහැදිලිද කියන ඒවා? හේතු ප්‍රත්‍යය තියෙන. මේ ටික උපදවා ගත්තොත් නියත වශයෙන්ම මේ ඥාන වස්තු 44ක් තියෙනවා. මේ 4 44 උපදවා ගත්තොත් එයාට මම අර මුලින් කිව්ව කරුණු ටික උපදවා ගන්න එච්චර අමාරුවක් අපහසුයක් නැහැ මේ කාංකා විතරන විසුද්ධිය තමයි චුල්ලසෝතාපන්නයි සෝත කියන්නේ සැඩපහරට ආපන්න කියන්නේ බැස්ස මොකද්ද සැඩපහර ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති සැඩපහරට ආපන්න කියන්නේ බැස්ස සෝතාපන්න එයා ගොඩ වෙනවා නිවනින් තේරෙනවද? එහෙනම් ඊතුරු ඥාන ටික කියන්නේ ඊගාව දේශනාවේදී තමයි අහන්නේ. පැහැදිලිද? ඉතින් මේ සරලව තේරුම් කළා මේ අතිශය ගැඹීර ධර්මයක් පරිසම්පාදේ කියන්නේ මේවා එකින් එක ඊටම සරලව කියලා දෙන්න ඕනේ. හැබැයි මේ පිළිබඳ හොඳට නැවත නැවත හිතන්න, නැවත නැවත සොයන්න, නැවත නැවත පරීක්ෂා කරන්න, විභාග කරන්න, බණ ටික අහලා එතන තියලා යන්න, පාරන් යන්න, අරන් යන්නේ මනසින්, ගිහිලා නිරන්තරයෙන් මනසින් විමසන්න. නොනින් විමසන්න අවබෝධ වෙනවා. අවබෝධයක් තියෙන්නේ.